පරම්පරාවට නැත්නම් ප්‍රශ්න ඉදිරිපත් කළේ නැත්නම් මොහොගරාජ කියලා නම් කළේ මොහොගරාජ කියන්නේ ඉතිරම ඥානවන්තයෙක් ඒ ඥානවන්තකම එක්ක සම්බන්ධ වෙච්ච කරුණු බලනකොට ඉතාම ගැඹීර ප්‍රශ්නයක් අත්දැක ගන්නවා. ඒ ගැඹීරේ කියන්නේ ඒක අපි හිතනමතර නැති නිසා. නමුත් ගැඹීරත්වයක් නෑ ඒක කොහොම සරල ලෝකී ලෝකී අපිට නිරන් කරේ තියෙන්නේ අප අපගෙන් ඔප්පු කරගන්න පුළුවන් කරුණ තමයි කරුණ වල විස්තරය හරියට තියෙනවා යාවේ බුදුහාමුදුරුවෝ දෙන්නා මේ බුදුහාමුදුරුවෝගේ මේ සත්‍යය ගැන විචාරීමක් කරනවා මෙන්න ආයන ලෝකෝ පරලෝකෝ සත්ව ලෝකෝ අධිවකේ දිත්තන්තේනා ඥානාති ගෝතමස්ස යසති මේ කියන්නේ ඔබ වහන්සේ මේ ලෝක ලෝක වහම මේ ලෝකේ පන්නේ ජන්ම ලෝක සදේවක ලෝක ඔබට සදේවකේ ලෝකයේ බ්‍රහ්මකේ සස්තමන බ්‍රාහ්මණියා අජායි කියලා කියනවා මේ ධම්මචක්ක සූත්‍රයේ ඔය කරාතිර ලෝක බෙදුවා. ඒක කියනවා ඒ විදිහට සදේවගේ ලෝකේ සමාරිකේ සත්‍යම්මකේ සත්තමනබ්බාස්ත්‍රිය හැදා. සදේව මනුෂයා. කියලා එතන තියෙනවා මේ ලෝක පිළිබඳව කතන්දරය. මේ කතන්දරේ කියන්නේ මොකද්ද? හැම එකක්ම පෙරලි ගැන කතාව. ලෝක කිව්ව පෙරලියක් ගැන කතාව. එතරම් ආමුදු දෙවි විසුණුන්ගේ බුදු ආමුදුරන්ගේ ඇහම විදෝකී කියන මොකක්ද? ලෝකී කියන්නේ යම් කිසි දෙයක පෙරලෙනවා ඒකටයි ලෝකී කියන්නේ කියලා බුදුහන්සේ දෙවි වරණයක් යම් කිසි දෙයක පෙරලෙන්න වෙනස් වෙන්නේ. ඒකට තමයි ලෝක කියන්නේ. ඒක ලෝක සත්‍යය පෙරලේ එක මිශ්‍ර වෙච්ච මේ ප්‍රතිඵල ලබා දෙන සත්‍යයක විකී ඒතකොට අපි පෙරළිය කියන එකයි ගන්න. පෙරළිය කියන එකයි. ඒකේ පෙරළිය පෙරළිය දැන් එක එක දේ ලෝක පෙරලෙනවා. නමුත් විදිහා පිළිබඳ සත්‍යා පිළිබඳ පෙරළිය මානසික පෙරළියයි ප්‍රධාන වශයෙන් ගන්න. එතකොට අයන් ලෝකෝ අරෝ ලෝකෝ කියලා කියන්නේ දැන් දැන් පෙරළිය පෙරළිය දැන් සිද්ධ වෙන පෙරළිය සිටේ ඊ ළඟට ඒ පෙරළිය පෙරළෙන්නේ කොහෙද? ඒ පෙරළිය එරෙලිලා එල්ලෙන යම් සත්‍යයක ඒ සත්‍ය ඒක අයන් ලෝක පරලෝක පරලෝක කියලා කියනවා දැන් මෙන්න පෙරෙනවා ඒක අයන් ලෝක මේ පෙරෙලා කොයි සත්‍යද කියන්නේ ඒක පරලෝක ඒක ගැන මතක් කළා මේ ලෝකයක් පරලෝකයක් කියන පොන්නෝකයි එතකොට ඊළඟට බම්බල සදීවකේ ලෝකේ සමාධියේ සත්‍යත්මකේ කියලා කතා කරපු ඉන්නේ යන්තරම ආනදයක් යටතේ සිද්ධ වෙන සිද්ධි යන්තරම වේද මේ සියල්ලම සදේවකේ ලෝකේ කියන කියන්නේ සදේව කියලා කිව්වේ එතන ආලමයකින් යුක්තයි එතන පාලයකින් යුක්තයි ඒක පාලයකින් යුක්ත ආලෝකයෙන් යුක්තයි කියන්නේ හේතුවක් එක්කම වෙලා ඵලයක් මොතිරවල ගන්නේ කරන්නේ පාරයි. ඔක දිරායස සිද්ධියක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් උපක්‍රමයෙන් සකස් කරන සිද්ධියක් වෙන්නත් පුළුවන්. හේතුවක් උපකාරයි. යම් කිසි ඵලයක් වෙනවන ඒක තමයි ආලෝකය කියන්නේ. එතකොට මේ අපි අසුරු කරන මේ මේ ජීව ලෝකේ සජීව ලෝකේ අජීව ලෝකේ කියන්නේ ලෝක සෑම හේතුවක් එක්ක වෙලා තමයි ඵලයක් ලබන්නේ. හේතුවක් නැති ඵලයක් ලෝක ධාතයෙන් කෙරෙන්න බෑ. ඒ ඇත්ත නෑ දෙන්නේ ඒකේ. කවුරුද ඇලිදේ කියන්නේ බැලුවා වගේ කතාවක් තියෙන හේතුවක් මත. සදේවකී ලෝකී කියලා කිව්වේ යම් ධර්මයක් හේතු එක්ක වෙලෙනවා නම් ඒකත් එක කොටසක්. ඒකත් අයලෝක පරලෝක සදේව කියන ලෝකත් ඒ ඔක්කොම දැන් මොනවා පෙරලිය විවිධ අවස්ථා දෙන්නේ. ඊළඟට සමානකේ සම්බන්ධ සමාන සමාන කියන්නේ යමකට යමක් විරුද්ධ වෙන ආකාරයෙන් දෙන්නවා නම් ඒක සමානයි. ඒක එකක් දුක් එකක් පෙරලියකින් දෙන්න බෑ. දැන් අර කියන්නේ යන්නේ හරින්නද පිටිපස්සේ කෙනෙක් ඉඳලා බලන්න. එතකොට ඒක සමාරක. සමාරකේ කියන්නේ අර දැනෙන්නට මේක විරුද්ධයි. ඒ විරුද්ධත්වය දිහා කරන යාරේ. ඒක එක්තර පෙරලික ප්‍රතිවද. මොකද්ද පෙරලි? ඥානිකා හිටියා. අනියා පණින්න හදනවා. අනිත් හදනකොට ඒ පණිනකොට අර විඤ්ඤාණයට අනර්ථය නෑ දැන්. ඒක නිසා පණිනකොට ඇති. දැන් කරුණාව හේතු වෙනවා. අපි දානයක් දීලා තියෙනවා. ඒක ඉස්සර කරලා කියලා කියන්නේ ඒ සිත සිවිසත් වෙනස් වෙන ඒ කෘත්‍ය සම්පූර්ණ කළේ. එතකොට ඒකට අමාරදී ඒක ලෝකය. තුන්දෙන් දැනුවා තෝරන කරන මේ මේ මේ කිත්තරා නැහැ. තෝරලා తీරේ කියන්නේ සමාජයේ කියන්නේ මාර ජීවිතයයි ලෝකය. සතේ ඉන්ද්‍රිය ලෝකයේ කිව්වේ දෙවිවරු ඉන්න ලෝකය. සම්බන්ධකයේ කිව්වේ ලක්ෂණ තියාගේ ඉන්නවා. එතකොට සම්බන්ධකයේ කිව්වේ කාටද? මොකද යම් කිසි සිතක් සුද්ධිය ප්‍රතිඵලයේ වශයෙන් කල් කෙරෙන ආකාරයේ යම් කිසි පාලනයක් කෙරෙනවා. ඒ සුද්ධිය කියලා දෙයක් කතා කරන්නේ මොකද්ද? අනර්ථයෙන් දෙරෙන්නේ ඒකයි මේ සුද්ධිය කියන්නේ. වෙන සුද්ධියක් ලෝකේ නැහැ. අනාත්මයේ දේරුමයි සුද්ධිය කියන්නේ. ඒ අනාත්මයේ දේරෙද දෙන්නේ ආශි. පෙරලිය සිතක සිද්ධ වෙනවා. ඒකද සිතක සිතක් දැනගන්න. සිතක පෙරලෙනවා නම් ඒ විදිහට සම්බ්‍රහ්ම. බ්‍රහ්ම අර්ථයෙන් යුක්තයි වෙරි. ඒ කියන්නේ ඊදනෝලි විශේෂ පැත්තකයි ඉදලු. එතකොට දැන් ඔය ඔය විස්තරේ කිව්වේ මොකදද මේ මොගරාගේ සිතිවිලි තියෙනවා මේ බුදුහාමුදුරන් කියන ඔබ වහන්සේ හිතන්නේ නාවි ඥාන හැබෝ සමස්යයක් කියනවා දේවා පිළිබඳව හරි විස්තරයක් දන්නා කෙනෙක් අමුතමින් අහුසේ හැරමක් ඇති. ඕවා දැන් දෙවිය කියන්නත් පුළුවන් දෙන්නේ දැනුත් නැත්තම් කියන්නේ. එතකොට ආලනේ යුක්ත සිදුවේ සියල්ල කියන්නේ. ඒ ඔක්කොම ගන්නවා කරේ. ඉතින් ඒක දැන් අපි විදියට සම්බන්ධයෙන් මේක දැනගෙන ඉන්නේ අපිට කියන ප්‍රයෝජනේ අප්‍රමාණී කියන්නේ ඒ තරම් විශාල ප්‍රයෝජනයක් දීකුන් දැනෙන්න ලබන්න පුළුවන්. ඒ මොකද අපි දැනගන්න ඕන දැන් අපි ජීවිතේ එක්තරා පාරණයක් යටතේ සිට වෙනවා. මේ විදිහට මේ විද්‍යමානයක් ඇති දෙන්නේ. ආවල් විඥානක් වැඩකන විඥානක් වැඩකන ආනන්දයක් ඇති දෙන්නේ. ඒක ආයාස පාලනේ නිරායාස පාලනේ කියලා. ආයාස පාලනේ කියන්නේ මෙන්න මෙහෙම උනොත් මෙහෙම වෙයි. ඒක නිසා මෙහෙම වෙන්න දෙන්නේ නැත්නම් මෙහෙම වෙන දැනට මම ඒක කරනවා ඒ විදිහට මම යොදන. අන්න ඒකට කියනවා ආයාස. ආයාස. මේකට උත්සාහයක් යොදලා තමන්ට නරක සිද්ධ වෙන පැත්තෙන් දේරන දේරන හොඳ පැත්තට වත්තන තත්ත්වය එයා ඒකේ සිද්ධ කරනකොට ඒ අවස්ථාවේ ඒ කවුද? ශබ්දය. ශබ්දස්මකී කිව්වේ ඇයි? ශබ්දස්මකී කිව්වේ යම් කිසි සුද්ධියක් ඇතුළේ තියෙනවා. ඇයි මොකද? ශබ්දේ උත දෙන්නේ නැද්ද? ඒ සතියුත ධායේදී ඒ විදිහේ පාලනය කළා. ඒකට සතියවක කියලා කිව්වේ ආයත පාලනයටයි සතියක කියලා කියන්නේ. ආයත පාලනය කිව්වේ සමාධි ජීවිතය අනත්තේ බේරන්න අපේ යොමු කර ගැනීම සකස් කිරීම සදේ කරනවා. සම්බන්ධකී කියලා කිව්වේ සම්පූර්ණ සුද්ධියක් ලැබෙන විදිහට කියන්නේ මතුවට ජීව කරදරයක් නොවන සමුය සුද්ධියක් ඇති වෙන විදිහට දෙලීම සත්‍යයි. එතකොට ගාම්මනියා පජාය කියලා අවසන් කරනවා. සම්මන ගාම්මනියා පජාය. මේ මොකද යම් ධර්ම මේ ආලනේ යුක්තව සකස්සු අයිතිවාසිකම යන්නේ පිළිතිබේනා. ඊ සකස්සු කොටස් කොළ ක්‍රියාකාරීත්වය ප්‍රජාවක් වෙන සමූහයක්. ඒ පෙරලිච්ච අයිති. ඒ සුගතේ මොනවද ඒ ඔය කියන්නේ මනෝධාතේ යන උතන මේ අවදි කිරින්න ඒ මනෝධාතේ යම් කර්ම පාන සිතිවිල්ල මොන පැත්තට හරවන සතහන් කවාගෙන තිබෙනවා. සතහන් සකස් කරලා තිබුණා නම් ඒ සීන යන්තරමක් වෙන ප්‍රජාවක්. සම්මෝහය. එතකොට සමන ධර්මණියා පජාය සුද්ධියට ඇරිච්ච සමදේ වෙච්ච සමදේ කියන්නේ සංසුන් ස්වરૂපය නිරූප නිපදවන ඔය සත්‍යය ගැනයි සමන ධර්මණියා පජා දැන් ඔක්කොම අපි දැන් මේ වචන පිට වෙනකොට බලනකොට තේරෙන මේ දෙක දෙවිලයි. ඔය තේරෙන එක අපේ ක්‍රියාවට නගන්නයි අපේ ක්‍රියාවට දෙවිලයි. මෙතන අපි පවත් ගන්න ඕන ප්‍රයෝජන ගන්න. ඒක ක්‍රියාවට නගන්නේ කියන්නේ මොන හේතුවක් නිසාද? අද අපි යම් කිසි කම්පණි බයි ඇති යන්නේ යුක්තය අවුරුද්දක් ආයතනයේ කියන්නේ ඕ මම කිසි දෙයක් නෙවෙයි කියලා අදහන් කියන්න බෑ. අවුරුදු 30 දෙකකින් මොනවද තමයි කිව්වේ. සමහරව බලන්න දිහා නැතුව බලයි. මොකද මම කරන්නේ? ඒක හිතාගන්න බෑ. කොහොමද තියෙන්නේ? ඒකට ඒ ඒ අර අපි යම් යම් අවස්ථාවල එක්කාසු කරගත්ත ආරණ්‍ය තොර වූ දේව සත්‍යයට පත් වූ ධම්ම සත්‍යයට පත් වූ අර එක්තරා දැල්මක් වැරදි පාලනයක් වැරදි පාලනයක ප්‍රතිඵල තමයි අද මේ භුක්ති නිහතේ දෝෂේ ක්‍රියාවන් වල දෝෂේ ආර්ය මේ මොකොත් නෑ ඒ අපි අපේ දෝෂේ මොකද්ද අපි පාලනය කරලා නෑ මොකද කොතනක් සුද්ධිය කියන්නේ සුද්ධියකින් පාලනය යුක්ත වෙන්නේ ඒ මොකක්ද එහෙනම් කියලා කරන්නේ? අපි ඒවට විරුද්ධ වෙලා තියෙනවා යන්නේ අනාත්මෝ. ඒවත් එක්ක අපි ගැටුදති. මේ ගැටුමල අද බෞද්ධින්ද ඒක හදේක શબ્දක් දුක නෙවෙයි. ඒක අර අපි කියන්නේ පාලනය වර්ග දෙකයි කියන්නේ. නිරායාස ආයාස මේ නිරායාස සිද්ධි සිද්ධියේ ප්‍රතිඵල තමයි. ඒක වල විදියට පාලනය වෙන්න දෙනවා. ඉතින් ඒකට තෝරන්නේ පාලනය වෙනවා. පාලනය කරන්න ඕනේ. ඉතින් ඒක පාලනය. ඒ වගේ ඉතිරි නැත්නම් යම් කිසි ජීවිතකින් අපි පාලනය වෙලා තිබුණා නම් අපි අද ප්‍රතිඵලයේ අද ඵලයේ මොකක්ද? ඊට වඩා සතුටු දෙයක් ඊට වඩා අපි සංසුද්ධිය වෙනවා. සංසුද්ධියතාව උද සංසුද්ධියේ බාහිර දෙයක් ඇති සංසුද්ධිය නෑ. ඒ මොකද? මේ පාලනේ අපි පුරවලා නෑ අපි නම් ප්‍රජාව නෑ. හරි ප්‍රජාව. ඒ ප්‍රජාව දැනදී තීරණ කොහොමද වෙන්නේ? මෙහෙම මෙහෙම දේවල් නේද? හරි ලෝකේ දේවල් තියෙනවා. ඉතින් මට මට සම්ජන දෙවේ. හරි තොපි ගන්නලට ඒ ඔක්කොම ස්වභාවික ලෝකේ. ජවන් පීගල් එතකම මම දුක් විඳිනවා. එතකම මම හිතෙන්නේ කම්ම නැහැ. එතකම මට දුකක් නැහැ. එතන තියෙන්නේ මොකක්ද? වෙනසීමක් විතර. ඒ වෙනස් වෙන්නේ ඒකේ එතන ලොකු වෙනසීමක්. ඒක හැරෙන්නේ නැහැ කියන එක අපි මං කොච්චර කිව්වත් මේ කියවන මට කොහෙද මේ ඇත්තට එහෙම නැහැ බැරි මොකද අපේ ළඟ ඔය කියම මේ පොත් බලන්නේ දැන් අපි ඕව හදන්නේ ඉතින් ඒ ඒක ප්‍රතිඵල භුක්ති විඳින අපි සැපයක් පාන හොඳයි දැන් අපි ළඟ ඒක අපි දැන් යන්නේ කොහෙද බැරි මොකද වෙන්නේ අකාලිකෝ ඒහි පක්ෂිකෝ කොම්නයිකෝ වෙනවා කොහොමද අනේ තීනකම් මේ වෙලාවේ කිව්වා නැහැ තීරසන් චක්තියක් නැහැ. කම්පලයක් නැහැ. ඕනේ විදිහට වුණ දෙන්න පුළුවන්. ඒ නිසා මේ පාන්තිතර මේ සාමුල් බලය. ඒක ඒකත් යාට පුළුවන් මේ ආකාරයෙන් ඉස්සෙවි. අන්න දැන් මේ භෝගරාජ බුදුහාමුදුරන් වර්ණාව කරපේකි වේගය. Yeah. සංලෝකද්ද ඒවා අභික්ඛන්ත දස්සාවි අත්‍යපඤ්ඤාය ආරෝ කියනවා මේ කියන ආලන ගණනාව ආලන ගණනාව ආලන ගණනාව කියන්නේ දැන් මේ කිව්වේ අයනෝ කයෝ ආදී මේ ඔක්කොම අපි තා යට ලෝකවල හේතු නිසා ලෝකවල හේතු නිසා ලෝකුණවල ඒ හේතු ප්‍රබුර ජීවිත බල ඒ අන්නවල් හේතුයි බුල කියලා එතන ඉඳලා මෙහාට ඇවිල්ලා මේ කුණාවල් කියලා කියන්න පුළුවන් සමුල ඇති දැනීමක් ඇති බුදු ඥාන සාන්තේ ගාවට මන්නාවේ නිකම්ම දෙලේ ප්‍රශ්නයක් ආවා මේ ප්‍රශ්නේ අහන්න අපන් ලෝකෝ සතන් ලෝකන් අවිද්‍ය මතු රාජා නබ කියන මම මේ පෙරලි වෙදන් ඔය අහන්නේ අර මම කියාපු කල්පි පෙරලි අපි කොහොම අපි කොහොම බැරි යුතුයිද එයා කියනවා අපි පෙරලි අපිට දැන අපිට කියනවා මෙහෙමයි ඉන්නේ හොඳයි ඒක දැනෙන අපි අපි මොන විදිහේ දැකීමක් ඒ පෙරදිය තුලින් අපි පිළිගන්න ඕනද අපි හඳුනන්න මේ කියන මතු රාජා තපස් මතු රාජා කියන්නේ මේ මරණය කියන කතාවේදී මරණය කර සම්දේ දෙවිතුන් අවගේ මාර්ගයේ දෙකයි විරුද්ධතාවය ඒකට <coughs> යම් කිසි කෙනෙක් මේ කියන්නේ <coughs> බොහෝ විට ඔය <coughs> මාර්ග දර්ශනේ දෙරේ කියන එක කියන්නේ අපි මරණයන්නේ ඒ ලෝක දර්ශනේ කාටවත් කරන්න බැරි වැඩක්. ඒ කියන්නේ නිර්වාණය නිර්වාණ ධාතිය මරණය නැති නෑ සිතිනේ නිවන් දැකලා එයාට අවසාන මරණයක් තියෙනවා මොකද තියෙනවා ඊට පස්සේ දැනගත්තේ බුද්ධිය වෙන්නේ නාමය මරණය නවත්තන්න බැහැ කුජිරෙක් නැති නිසා නැරෙන්නේ. ඒක ජීවන්ත සාධුම ජීවන්ත කරා. නමුත් දැන් ඒ වස්තුවයි. ඒක නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ තමයි යන්න දාත්තේ මොකක් දුකක් නැතුව ජීවිතේ පවත්වා සීල කම්පා එච්චර දැන් රාතන් නැත්තේ ජීවිතේ පවත්වා කියන එකක් පවතිනවා පිළිවෙලක් අපි ජීවිතේ පවත්වන කවුරුත් පවත්වන මේ ජීවිතේ පවත්වන කාලය තුල අපේ අපේක්ෂාවක් තියෙනවා අපි දුක දැක ජීවත් වෙනවා ඉන්නෝ එතකොට පසුරාජ කියලා කියන්නේ මේ කියන සංකීර්ණ විරුද්ධතාව කරන විරුද්ධත්වය අතිපිටි භාවයකට පත් වෙනවා සත්‍යයේ අපි හැමෝම විරුද්ධත්වයේ අධිපතිකමටයි අපි හැම වෙලේම අවශ්‍ය විදියට බලය දීලා තියෙනවා. ඔක්කොම ඩිගවල දීලා තියෙන්නේ ඒ විදිහට. මොකද අපි හැම වෙලේම අපිව මේ පරණය බලවත් නිසා අපි සැපය හැම වෙලේම අපි කඩා සැපය දුකක් නැති සත්‍යය දුකක් නැති අයිතිවාසිකමට විරුද්ධකම් මක් නොලැබෙන සත්‍යයේ කිව්වේ ලැබෙන සත්‍යයි මච්චුරායි කිව්වේ නොලැබෙන සත්‍යයටපත් වීම ඒ වෘතු මච්චුරාගේ මරණේ ආදිපත්‍ය නොකෙරෙන කියන්නේ එහෙම එකක් නෑ නැති තත්ත්වයටපත් වෙන්න අපි මේවාදිය මේ පෙරලියදී කෙසේ බැලිය යුතුයි කෙසේ බැලිය යුතුයි මොන දෙයක් බලන්න අපිට පේනවා මේ පෙන්නන බව බලන්න ඕන කොහොමද අර කියන විරෝධය නැති වෙන්නේ විරෝධය නැතුව ඉවරයි. එතකොට මේ අන්නේ මම මේවා දිහා දුක නැති සිතක් එක්ක මගේ ජීවිතයට ගෙන යාමට මම මොන ආකාරයකට දැල්ම දැකීමක් මේ දැකීමේ යුවහම කීපාකාරයක දැකීම තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ අර පස් ආකාරයෙන් කිව්වේ පස් ඒ කියන්නේ නුවණින් දැකීම, ප්‍රඥාවෙන් දැකීම, බුද්ධියෙන් දැකීම ආදී මේ ගොඩක් තියෙනවා. ඒ අපි සාමාන්‍යයෙන් මනසින් බලනවා මනසින් බලනවා දෙක. අපි දැන් මේ මනසින් තමයි මනසින් අපිට තේන්නේ නිදිර දුක. මනසින් තමයි අපි තේරෙන්නේ මෙද දැන් දුක කියනවා. එතකොට මේ දුක් සමදේ මේ දුක් සමදේ කියන එක මනසින් දැනගන්නවා අපි ඇඟින් වලින් තේරුම් ගන්න. ඒකට මේ දැනීම අපේ අදින සමුදේ අපි ඒ දැනීම දෙක අපි අර විදවීමක් හම් වෙනවා විදවීමක් හම් වෙනවා ඒකත් අපිට ඔරොත්තු දෙන්නේ නැහැ ඒ විදවීමක්වත් ඔරොත්තු දෙන්නේ ඔරොත්තු දෙන්නේ කියලා කියන්නේ අපි හැම කෙනා නේ දැක්කේ අපි සංසුන් වෙන්නේ ඒ කලබලයක්කට අපි පත් කරන හැම හැම හැම දැනීම එද මේකෙන් බේරෙන්නේ කොහොමද කියලා නේ මුත්‍යා දෙකක් ලොකෝදා නෝ සුඤ්ඤතෝ ලෝකෝ අවිච්ඡේය භෝගරාජාය දහරබ්බ භෝගරාජ දේවිනම් කියන්නම් කළා කියනවා සුඤ්ඤතෝ ලෝකෝ අවිච්ඡේය දැන් ශුන්‍ය මේ ශූන්‍ය කිව්වම අපි කතා කරනවා බුද්ධ ධර්ම ශූන්‍ය ධර්මයක් ශූන්‍ය මේ නිකන් නිකන් නැති මෝල් කතාව. බුද්ධහමී සූර්ය සමත් වූ අසූර්ය සම නැහැ. මේ සූර්ය කියන શબ્ද අර්ථය නැහැ. ඒකයි කියන විතර දෝෂය. සූර්ය කියලා කිව්වේ සික්ඛ. සික්ඛ කියන්නේ ක්‍රියාවක සික්ඛම සාමාන්‍යයෙන් බලනකොට සික්ඛමක් නැහැ. එරළියට සික්ඛමක් නැහැ. ඒක ක්‍රියාවක් තියෙනවා. අපිට හැම වෙලාවෙම තියෙනවා. දැනෙන දැනනොන බයස්කේ තියෙනවා ඔක්කොම තියෙනවා මොකද කිස්න ඒ ක්‍රියාවකේ සිද්ධ එකක් නෑ තව බුදුහාමුදුරුවෝ දානවා ඒක සූදී වශයෙන් තමයි ලෝකේ බල සූදී වශයෙන් ලෝකේ බල නැතිවා ලෝකේ කිස් ලෝකේ ගන්න දෙයක් නෑ මොකුත් නෑ ඔහොම අපිට හිතන්න බෑ එකක් මේ අල්ලන්නේ කියලා වගේ ඔය කියන්නේ බෑ ඔය හිතන්න දෙයක් නෑ නෝ දෙන්නේ හේතුඵල න්‍යාය පහ. ඒක තමයි පාලනය කියන්නේ. හේතුඵල න්‍යාය පහ. මේ ශූන්‍ය කව ශූන්‍යකම කියේ කිසිවක් බොඩම බොඩපැත්තකින්වත් ප්‍රයෝජනයක් ලැබුණ කිසිත්ෝකෙ. ඕක ශූන්‍ය. ප්‍රයෝජනයක් ලැබිය. අර ශුන්‍යාගාරය කියන්නේ. කොයි ශුන්‍යාගාර කතාවෙන් දෙන්නේ? ශුන්‍යාකාර කතාව. යුද්ධයක් තියෙනවා. යක් තියෙනවා. ආරවිල්ල, දීපවිල්ල, දුලෝ කොකෙල්ල, වහල්තේ පොළවේ වස්නදර මේ ජීවිතවල විචිකලායන නතරගත්ත යන්තම් සම්දිගත් ඉතුණක් තියෙනවා. ඕගොල්ලෝ වහල නැරිලා තියෙනවා. ඒක දෙනවා මෙහෙ කුලිය. යක්ෂය සම්බන්ධයෙන් විචිකන්න නැත්නම් යක්ෂිනා ගිහින් බලපන්. එන්නේ ඒක මාක්ෂි විඳින්න බෑ. සතුටින් දැක්කද? ඒක නිසා ඒකේ ශූන්‍ය. ශූන්‍ය කියන්නේ මොකද? ශූන්‍ය කියන්නේ මේකේ කිසිම වැඩකට ගන්න මොකද? ඊට අදට. දැකලා දැව කොහේ දේරුවා. බෞද්ධයෙක් නම් ගන්නවා මොකද වේ ඉන්නේ. ඉතින් ඒක දැක්කම පස්සේ දැ බැරි වේ. ඒ නිසා මේක මොකක්ද නැගලා කියලා දෙන්න තියෙනවා තියෙනවා. මේ ඉතිරි කොටස කියන්නේ ගේ කියලා තමයි. ඒ ශුන්‍යතාවය. ඒ සංඥාව. ඒ ආර්ධිතතෝ සුඛමූලගතෝ ශුඤ්ඤාද. ඔය ශුඤ්ඤාදාරි දෙන්නදා මේ ඉන්න මෙතන ගාමිරු කියන දෙවිය බෝවර දේ මහාන ඥානවන්තේ. නැත්තම් යාර කියන්නේ පිළිවෙලි අනිරකටවා සුඛමූලගතෝ ශුඤ්ඤාද. ඔබෙද කෙලිම යන කියන ශුඤ්ඤාද. ශුඤ්ඤාදාරි කියන්නේ මොකද? අර විඤ්ඤා එක්තරා ප්‍රමාණයකින් හටක් කරගත්ත නිවිද. ඒකයි මෙහෙම කිව්වේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ දන්නවා සමානයි සම්බන්ධකයි. සම්බන්ධන ධර්මයක් අගය කීන දෙනුනේ කියනවා තියෙනවා. දැන් ඒ විදිහට සකස් වෙච්ච සත්‍යයක් තියෙනවා. ඒ ඉදිරි හරි සකස් කර ගැනීමට එයාට ඒ ඉහත යාගන්න බැරි. මමයි මේ අහන්නේ. මෙන්න මෙච්චරයි යවුන ගන්නේ මොකද ශුන්‍යාකාරය. ශුන්‍ය ශුන්‍ය බව බලපං ඒ විස්තර. ඒකවල දැන් අපි දැක්කොත්. දැන් අපි ධර්ම ධර්ම ධර්ම පාලනය යන ගන්න. ධර්ම පාලනය යන මොකද්ද ධර්ම පාලනය කියන්නේ? සමාධි සිට දුකේ හොරපු සත්‍යයට ඒ හොරකම් හොරකම් ඒ දුකින් තොර වූ සත්‍යය පවතින විදිහට තමයි මේ සත්තු කියන කතාවේ පාලනේ සදස් වේ යුත්තේ සදස්යේ වෙන්න ඕනේ ඒත් ඒ විදිහට යම් කිසි දෙයක් පාලනය කරනවා පාලනය කරනකොට අපි කියමු එකක් ලෝකයක් එකක් ලෝක නීතිය යටතේ සිදුවෙන සිද්ධියක්. ඉතින් යා මේ ලෝක මේක දිහා බලන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ කියනවා ඒක ශූන්‍යව දෙපා. ශූන්‍යව දෙපා. ඒකට කියනවා මේක බොහොම අකින් කොට සැලකෙන එකක් මොකද දුක් නැති කරන එක. ඒකට මෙයා මේක කියනවා මේ කියන ඉතාම හොඳ පෙරලියක්. මේක මේ අන්තිම හොඳ වාගේ පෙරලියක්. සිතේ ඒක ආත්මයෙන් දෙන්නවා. සිත හොඳම වාගේ පෙරලියක් මේ ධාතු පෙරලියක්. නමුත් මේ විදිහට බුදුහාමුදුරුවෝ කියනවා බලන්නේ කියලා සුද්ධ වෙනවා. කොහොමද මේ කියවන සුද්ධ වෙනවා? මේ දැනුණා මේ හොඳ මානසික මට්ටමක් තාත්තේ. නමුත් ඔය මානසික මට්ටම මම දැනගත්තේ දෙන්නා. ඒක ඒකේ යම් කිසි විඳනයක් සැප විඳනයක් කියන එක මම දැනගත්තා. ඉතින් මේ විඳනේ ඔය ආකාරයෙන් සීල ධර්මයේ හරියට අනුකල අධිසිතිල පිළිමින් වගේ දැන් ඔය සුදාන වෙනවා වගේ ඒකත් කියලා. එතකොට මේක මෙන්න මේ විදිහේ ස්වરૂපයක් තියෙනවා මිස මෙන්න මේ විදිහේ ලක්ෂණයක් විඳින ලක්ෂණයක් මේ විදිහේ හැඩයක් සීලවයි කියලා හිතනවා මිස මේකේ දැන් මට ගන්නම දෙන දුක නැහැ. මොකද ඔබ කියන්නේ ඕක ඔතනින් ඉවරයි. ඒක එතනින් ඉවරයි. අන්න වැටි පොතෙන් නිකාම්ම වැටෙනවා. ඔබ කලින් ඉවරයි. එතකොට ඒ එතනින් ඉවර වෙනදී Tamanට පවත්තන්න හඳවන්න තියාගන්න නැත්තම් ප්‍රයෝජනෙ කියන්නේ සත්‍යයක් මොකුත් නැහැ. ඔතනින් ඉවර වෙනවා. නමුත් දැන් ඔය යන පාර හොඳයි. පාර හොඳයි. ඔය එකකවත් නැහැ. පවත්තන්න ගන්න සබහාගන්න රඟවගෙන ප්‍රයෝජන අන්නේ දැන් දුන්නේ. හයිදොත් අපි ධානයේ තත්ත්වයට දැනගන්න. යටි මට්ටමට ගන්න. අපි මට්ටම වෙන බැලුවොත් අපි ආද බෞද්ධ අපිට ගැන හිතන හිතෙන පීඩා විඳිනවා. පීඩා විඳිනවා. තවත් ඒවා බේරෙන්න මොකද්ද කියන මඟ කියලා වෙනවා. එතකොට ගෙදරට දෙන්නේ අමුදරුවන්ගේ දෙන්නේ කටයුතු ගැන ආ යම් යම් ආකාරවලින් අපි කියන්නේ පීඩන තත්ත්වවලට පත්. පීඩන තත්ත්වවලට. ඒක ලෝකේ. ඒක මේ ලෝකයේ කියලා ගත්තා. ඒ වෙලාවට එයා විඳින දුක. ඕක අර බුදුහාමුදුරනේ හිතම දෙයන් අනුව ඕක රාජන් කිය ක්‍රමයට අනුව ඕක සූත්‍ර වශයෙන් දැරුවොත් එයාට අර ඕක රාජය ලබාපු චිත්ත මට්ටම චිත්ත සංති එයාට එයාට මොකක් අර දීතිය ඇත්තම නෙමෙයි අභිවාදින එයාට ලැබෙන මොකක් ඒ මොකක්ද ඉතින් දරුවා වෙලේ මොකද ඒ කියන්නේ ඒ ඔපියෝ කියන්නේ ඔන්නේ දරුවෝ ගැන. ඒ ඔයාලා දරුවෝ ගැන කියනවා මම දුක්ඛ ඔය දරුවෝ ගැන වැඩ කරා. දැන් මේක හබාරෙන් කියම නම් ඉතින් මොකද ඔය කල්පනා කරේ බලන්න මොකද දුක්ඛ විදිහට ප්‍රයෝජන ගන්න හැටි. දරුවෝ කන්නා නැත්නම් කැදේ විදිහට ඔක්කොම ඔක්කොම කැවිලි. ඒක ඒ වාස්තු කරද්දී දුකක් නෑ. ඒ දරුවා ඒ වාරියන් දුක කියන්නේ. ඒ වගේ වස්තු වස්තු නැත්නම් කරන්නේ. සිතිවිල්ල හැමෝට ඊළඟ වේදනාකාරය. දැන් ඉතින් ඒක චිත්ත පරිස්සක් මොකක්ද? ඒක දැකින මහා වේදනාකාර නේද? මොකක්ද මේකේ? මේකෙන් මොනවද මුදන්නේ? අකයි වෙන්නේ මගේ කර්මයට අනුව මම යම් කිසි ආකාරයක් වින්දන ස්වરૂපයක් ලෝකෙ දෙවිද නැමුණා. ඉතින් මේ මේ මා බලාපොරොත්තු වෙන බලාපොරොත්තු ඒක අර ඒකට නැත්තම් මේ ලෝක ජීවිතේ සතුටක් ඇති. ඔය නිකන් ඉන්න මිනිහක් දැන් මොනවද කරන්නේ? මේ හැටියට නිකන් මුළු දෙයක් විතරයි කියන්නේ ඒවැ මුකුත් ඉදිරියට ඉතුරු නැහැ. අපි කියමු දරුවෙක්. උදාහරණයක් ගන්න. පොඩි කාලේ ඉඳන් හොඳට අපි දෙන්නා නිවිලා කියන යනවා අර ප්‍රබෝධිද ප්‍රවේලයට නෝකල ඒ දුන්නා ඒවා පිනා කරන්නේ ලක්ෂණ ඒ අන්තිමදී යන්න බල එළමෙක් ලොකේරුකට ඒක බලන්න උදාර යන්න කියවන ශිවරෙත් නෑ කියලා නිකන් කියනවා කවුද අඳින්නේ අම්මතන් නෑ කාටවත් කරන්නේ නෑ නමයක් කරන්නේ නෑ ඒව දැන් දාන්න දෙනුත් නෑ පිට ඒකේ යන්නේ නෑ වැඩ කරන්නේ නෑ දැන් බලන්න ඒක උනාට පස්සේ යන්න. ඕක දැන් එදා ඒ කරන දවසේ දැනගත්තා මේ ක්‍රියාතුලිය. දැන් බලන්න අපිට තේරෙනවා අර ඇඳුමේ එළමෙන් නැද සූජිවක් තොප්පු කිසිම වැඩක්. ඔන්න විතරද නේ වෙන මුත් බෑ. සංගරම් කරන්නත් බෑ මුට්ටු වැඩි ඉන්නේ. කොහොම ඇලිදා ළඟම යකාන් ලැබව මහන්නේ. අන්දුස්රේවා. ඉතින් දෙවන් මුත් කරන්න බෑ. ඉතින් දාන්න පුළුවන්. ඒක සූජියම දාන්න. ඒත් ඉතින් මේ ශූන්‍ය වෙලය මේක ශූන්‍ය දෙයක්. ඉතින් එහෙනම් මම මොකද කරන්නේ? කරන්නේ අරමස්ස මොකද නැත්නම් මොන මොන සදාට අහන්තෝලයක් නොවේ දුක් නොවිඳ ඉන්න දවස් එතකොට මේ ළමයා ඒක ඇදගෙන හදිස්සියෙන් උදක් හරි කියුණක් කරගත්ත කිසි පීඩනයක් කරතියාගෙන නැත්තේ උදේ එහෙනම් ඒ සිත් දැකලා ඔය අපුරු සිත් ලකුණු. එහෙනම් ඔය දුරු කරගන්න ඔබ වීච් කරා. ඉතින් ඔච්චරයි. ඔක ඇත්තද? මම එකන්නම තමයි ඉතලා ඉන්නේ. අර එක අපරාධේ ජීවිතවල පීඩා දෙන්න දැනියන. මම ඒ ප්‍රහාරම කියකින් හතරයි. හරි. ඒ ආරම්භي ආරම්භي ඉඳන් දැකලා ගන්න අහුනම් කියන්නේ ඇයි ආරම්භ කියන්නේ 4 ලක්ෂ 4 කෝටි මනුස්සයලා. ඒක කොහොමද? අර අවස්ථාව ප්‍රයෝජන ගැනීම කරා පිළිසුන්න අරදකම ගන්න ජීවත් වෙන නිසා මාන්නේ ආම්බු කරනවා තියෙන සංගන කාලය ඉතිලා පීඩාවෙන් නොවේ ඉන්නේ විතර මුදේ වැටෙනවා ඒක අන්නේ දෙනට මිත්‍රාගේ සිට ඒ ඒ අවස්ථාවේ යෙදෙන ක්‍රියාවට යෙදෙන සිටිවි ක්‍රියාවට යෙදෙන සිටිවි දැන් ඕන විදිහට නම් එරිපන් වාඩිය සපහන් වදිනවා ඒක නෑ ඒ ඕරේ බැරි වෙලා මොකද මේ කරන්නේ කියලා එහෙම හිතුවොත් ඉතලා ඕමේ නන්දල නන්දල මන මාන්න දැන් ඉතින් අක්ක දිනලා අක්ක දින පරම්පරාව ගන්නක කියන්නේ බොහෝ වයස පරම්පරාවේ බොහෝ වයසක ආචිකරතු ඉන්න ඉස්සරහ වාඩි කරන ඉස්සර ඉඳි වැඩිකක් බොහෝ කරුදු ඉතියාව වාඩි කරලා අර කියන මිනිස්සු අෂ්ටක තියෙන මිනිස්සු එයාට 120ට 220ක් ආයෙ මෙලෙන් ගෙවෙන්න ඕනේ මේ දෙන්නට කියලා එයා ආශිර්වාද කරනවා දෙන්න මේ ආච්චි වගේ කියලා උදාහරණයක් සිදු වෙන සාර්ථකයි මොන මාර්ගයෙන් කරදොන දැන් අපේ මව් ඉස්කෝලෙන් අරින්දත් නැහැ දෙවිඳ දෙවිඳ තව කෙනෙක් දෙන්න ඕනේ තාත්තේ මොකක්ද ඔගේ තාත්තේ දැන් මේක මේ මේ මේ මොකෝ ආශිර්වාද කරන්නේ දෙන්නේ කියන්නේ මම මේ ඔක්කොම ගන්න කොතෙන්ද නෑ මේ අම්බිතේකවා දිවි මරාලය මේකෙන් බේරෙන්න ඕනේ කියලා ඒක අනේ දෝලාවල් තිබුණේ අර බලන්න හරි කර යන්න මේකෙන් කොහොමද දැන් කතාවක් දැන්දලා ඉවරයි කොහොමද දැන් සංකේතයෙන් දැන් ඔක්කොම ඉවරයි දැන් ඉතින් දෝලාවේ යන්න දෙන්නේ ඒකට මෙහෙම කල්පනා කරගෙන ඉන්නවා මම මාගේ ඇවිත් මොකද දැන් දැන් මගේ අදිට මාලා කොහොමද මේක දෙවියෝ අපි එකක් දෙන්නේ නැති. මදිනවා. ඉතින් එහෙනම් මේ ඔක් ඒ ඇනිගත් දැන් මෙච්චර මොනවා කියනවා. ඕක බලන්න ඕනේ කියලා. ගියා ගිහිල්ලා ඉතල ඉඳලා ආවා. ඇවිල්ලා මේ ටිකක් කලේ ඉඳලා ඔන්න ආටාවේ කියලා. කියලා හරි ඉස්සෙල්ල ගමන ගිහිල්ලා ආවේ මොකද මේ මේක බඩේ අමාරුකමක් වෙන්න. මේ දෙන්නේ ගමන තමයි ඒක සම්පූර්ණ දෙයක්. ඉතින් ඊළඟ කොටක් වුණා. ඉතින් මම කරත්නට අයින් දෙනා උදේ බලනවා කියලා. කවුරුහලා කවුරුත් යනවා ඉස්සරහලා ගෝලාව ගන්නවා නැදයක් දෙන්න. අපි දෙන්න හිමි කියනවා කියලා. අර කවුරුත් පිටත් කියලා අපි දෙන්න. ඉතින් ආන්නේ දැක්ක කොටක් කොහොමද මම කරත්නට බය වෙනවා. කියලා වස්බාලනේ මේ දිවිලි ගියා නොබේනයි. ඒ නිසා පැනලා දිව්වා තුන් සොල් තරහයි. ඉව ඉව ඉව ඉව අධිදානෙ වෙන මහබාල වැඩිලා මෙහෙම කරලා බලන නිලේ නෑ මේ මේ දෙපැත්තෙන් කොයි පැත්තටද හේතවනා රාජකීය. පස්සේ කොස්මේ ඉතිරි අවතේ එරිත් සහ විසන් මාන. එරිත් සාමතුරු වේදනා කියලා තිබුණා. අපි මම කවදාවත් ආ ඒ මහණෙක් කියලා මම එකක් නැත සම්සනාවක් කරා. මම ඒක කරන්නේ නැහැ. මොකද දැන් සාමතුරු දෙකේ විදිහට මේ මිනිහා අහවල් කතන්දරේ පන්නනවා. ඉතින් දෙනකන් මේ මියා නටනට ඉඳී කොතෙන්දී මියාට එපා. ඇත්තගෙන ආනවා නුවණට ඒ දුවල ගිහිල්ලා. ගිහිල්ලා සංයා ආන්දලා ඉඳ වැත්තට ගිහිල්ලා ස්වාමීන් කිසිම පිළිදක් නැහැ වැත්තට දුකින් මිදෙන්න. ඔබ වහන්සේලා මා වේදනදී කියලා ඉතින් කිව්වා ඉතිහා කවුද මේ සරි නම් නම් මල් තමයි දෙන්නේ කියලා එවලු ඉල්ලේ දුගා සූදේ වල මම ඒකට අර ඇවිත් බලා ඉන්නවා මග. මේ මේ අනමාලය දැන් එනකම් මේක යන්නේ. කඩුවල දැන්න කල්ු කොට මොන මේ ඇවිල්ලා ඉතිවනේ ඔය යන්නේ. මේ මොන්නේ කිච්චිව. ඇයි මෙතන මොකද උනේ? ඒ අවස්ථාවේ අර ශුන්්‍යක ලක්ෂණ මේ ක්‍රියාවේ කිසිම හරයක් නැති වැඩක් අවසානයේ අර අවසානයේ එක්තරා තැනක් දෙන්නවා මේ ආචියේ. මේ සත්‍යයන් දැක්ක. කියන ඒ ශුන්‍යක ස්වરૂපය දැක්ක නිසා තමයි. අන්නේ වගේ හැම කාරණයක් පිළිගන්න. අපිට මේ දුක් දැන කොටසක් අයින් කිරීමේ පරමාර්ථය පරමාර්ථය කියන්නේ ඒක උදව් දෙන්නේ දෙන්නේ ශුන්‍යත කියන කිසි හරයක් නෙකියක් නොකර බැරි නිසා කරනවා එන්නේ නැහැ කියලා හිතාගෙන කළොත් ඒ අනිරෝ දුක් විඳින කබල්ලා ගන්නවා මොකක්ද දුක් විඳින කබල් බලාපොරොත්තු වෙන්නේ ඒ දරුවා මෙරුවේද මේ මේ ක්‍රියාවේ ප්‍රතිඵල මෙරුවේද ආදී වශයෙන් යම් යම් යම් යම් මතු කරා ඒත් එක්ක පිට කොපු ගන්නේ කොක්කක් දාගන්න එක තමයි ඒ කොක්ක දාගත්තොත් කද්ද එන්න ඒ කොක්ක ඒ බලාපොරොත්තු මොන යම් කිසි සීමා යම් මින්මක් ඇතුව යාවෙන බලාපොරොත්තු ඒ මින්නේ ප්‍රමාණය ආදන්නේ මට මෙන්න මෙහෙම එකක් ඕනේ කියලා කියනවා ඒ බලාපොරොත්තු වෙන සංකීර්ණ. ඉතින් ඒකෙත් ඒ පීඩාවෙන්දා විචින්දෝක්ෂක ඒ බලාපොරොත්තු සාර්ථක වුණා ඒකෙත් ඒකවත්. ඒකත් එක්තරා කලකදී ආකාර ස්වરૂපයක් ඒකෙම තේරෙනවා. දැන් කර්ණ මිනිස්සු දේවල් බැලුවා. ඔය වලව දිනව කර්ණ වලව මේ කැටයන් දිනුවම සීමාවක් නැති හැමදැනම විච්චේ ඉගිලේෂන් කැට ඒක. දැන් ඒවා දක්ෂිණ කොට මිනිස්සු ආපෝ කර්ණ කියන්නේ. සිකෙනිකයි. මොකද අර ඒ කර්මයන් වල කිසිම වටිනා. ඒකනේ උනේ නැත්තම් කාමුගේ වල හරියට බල වෙච්ච අර කර්මයන් දැක්කම කර්මකම් නිකම් වෙන අපේ. නිකම් නැත්නම් මොකද කරන්නේ? මොකද ඒලා කර්ම විදිහට අපේලා ඉන්නේ කියලා කිච්ච එලා අර දැන් කලවදානේ මේ ඉන්නේ කරන්නේ. ඔයකේ ස්වરૂපේ ඉතින් හැම කාර්යයකදීම හැම උත්සාහයකම ශූන්‍යතාවයක් තියෙනවා කියන ආකාරය. කියලා හිතන්න ඕන උනොත් බුදුහාමුදුරුවෝ දානවා කවදාකවත් මතුරාදයි. අවිච්ඡේදයේ මතුරාදාන පද්ධතිය මේ විදිහේ ලෝකයේ දිහා ලෝකයේ යන්නේ මේ දෙත ලෝකයේ කියන්නේ චිත්ත බැලි. දැන් ආවර්ජන ධ්‍යාන. ඉතින් මොකද කරන්නේ? ඒ යාවල් ඒ වැටි නන්දේ ඔගේ. එහෙනම් දැන් යන්නේ. ඒක නිසා නෙමෙයි අහලාද අහවන්නේ දෙන්නලා දීලා කියන සාමාන්‍යනෝ ඒ දීනේ දීකියා කරන්නේ ඉන්නකම කරන්නේ ඉන්නකම් කරන් වෙලා දිනවා නේද විස්නා මේකවත් ඒ කියලා යා ස්ථීර පදන ස්ථීර දිගමින් කියලා විසිතිවිලි තීරණය කරගත්තොත් මේ ලෝක ඕනෑම එකක් එක්ක තමයි ජීවිතය කොහොම කරන්න පුළුවන් යොදන්න පුළුවන් දැන් යම් ඉගෙන කිව්වොත් මේ ත්‍රිමුත්‍රදී කියන හිතන් අර තොටුපළේ දාලා වරින්ද එයා මේ ගෙනියන්න පුළුවන් පොදු ඒ කියන්නේ කිසි කරුණක් ඒ මොකටද බැරි අපේ සිදුවා මේ ඉඳලා එන මොකද මේ ඉතුරු ඒ කියන්නේ කොට්ටනිය හරි කොට්ටනිය අර ලොවි ඉන්න මම නවුලව කරලා තියෙන්නේ ඒ ඔය මොකද තියෙන්නේ ආරයට කුලි පුරක් ඔව් ඉතින් ඒක මොකද තියෙන්නේ ඔක්කොම ඔව් ඉතින් දැන් මොනවද වෙන්නේ මොකක්ද වෙන්නේ අර නෑ නෑ නෑ නෑ කියලා කියන තමයි කොතනද ඔක්කොම ඉතින් මොනවා හරි එතකොට ඉතින් දැන් මෙයා විවාද බෑ. ඇයි මේ ඔක්කොම ඔක්කොම පිළිගන්න අන්න ඔය මොකද ඔය කියමක් හදපත් වටිනා. ආයෙත් දැනට මොකද මොකද පරම්පරාවට යන කොහෙත්ම. අන්න ඒ නිසා මොක්සුන්නේ කියලා. ඒ හිත හිතේ හැම වෙලාවකම දුකෙන්ට අවහිරකම් කරන සියලු දේ නැතිලා නැතිලා වෙනස් කර අයින් වෙලා සම්පූර්ණ දුකත් එක්ක ජීවිතපත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ ඒකෝට මේ භෝගරාජ කියන විශ්ලේෂය. කොච්චරයි මේ ඉදේශනාලට බලන්න. ඒකෝට යන්නේ කෙලෙස් දෙන්න පුළුවන් ඒ දැන් දෙමාත්‍ර අතොන්නවද මේ ඕක ඇත්තෝ කියන දේ බුදුහාමුදුරුවෝ වාගේ පිළිගන්න කොහොමද කරන්නේ? ඔක්කොම පුළුවන් දෙන්නේ සාහසක් කරනවා අපිට පුළුවන් කරවයි. ඒක එහෙම හිතුවා එහෙම හිතන අය තමයි බුදුහාමුදුරුවෝ අකින්නේ ආ මේ මහා රජකම් අපරජත්ත මහරජෙක් කියන ජාත වර්ග දෙකක් යෝගි දෙදෙනවා. බුදුරු කවුරුත් එක්කෙත් අපරජත්ත මහරජෙක් කියන්නේ මහා ගුණ අපිරිසුකම් තියෙන මුද්දක මොනකොට අපිරිසුකම් තියෙන. දැන් එළ යම් දිනා මේ දෝරිකේ උද දුන්න දැඩිලේ එහෙන් පිටි බලම් පියාව ඔක්කොම දැඩි ගෑවිච්ච දිලි ගෑනක් දුන්න මේක දෙක සුත්ත කරලා කියලා ආනේ අක්වාමි මේකත් නේද නම විශ්ලෝදාන්නේ කියලා කියන්නේ කවදාද ඒක යාන්ත්‍රණ කිරුට වෙච්ච දුරියෙන් දෙලසක් ඒක දවස්වලින් දෙනවා මොකද නේද මේ මොකද අර අපරජක මේ දැන් ගැවිච්ච මහා රජා ඒක පොදේමන්නේ වලලා තිබෙන්නේ නේද ඒක කුඩුවේ අන්නේ අපේ විශ්ලෝදේ ඒක ඒවත් එහෙම ගන්න ඉන්නේ නිසා අර ඕනක දාන වටිනාකම් ගන්න නේද එහෙනම් මේ වසරල්ලන්නේ පිළිගන්නේ අපෝ වත්කොලයි කියලා හිතුව සමාදානන මංගල මහරජා කියන්නේ. අර දැලි පහපු කිරු දෙවියලා තමයි වසරල්. ඒ වගේ හොඳ දෙයක්. ඒක යම් කිසි කෙනෙකුට හිතුණා. කමිය හරි. උනෝන් දෙවියන්. මට ඔක්කොම කරන්නේ ඉක්ුණොත්. අන්න ඊළඟට තමයි බුදුහාමුදුරුවෝ අපරජක්ක පොඩ්ඩයි කිව්වේ වසරල් ලෝකේ හොදන් හොදන්. සුද්ධ අන්න ඕකත් අපි විශේෂ අප පිළිබඳව කටයුතු කරනවා කියන ගත්තාම අපි බැරිකම් පුළුවන්කම් දෙකම කියන අර බැරිකම පිළිගන්න. ඒ බැරිකම පිළිගන්න අ පුළුවන් කරෝගන්න අර උස්සාහයාගේ දැරීම උදා. අන්නේ උදාලය. ඒ අපි ජීවිතේ පාවිච්චි මේ කාලේ හොඳයි මේ කාලේ නරකයි අර විඥාන හොඳයි මේ විඥාන එක්ක කරද්දී කියන්නේ නැහැ. අපි හොඳයි අපි නරකයි කියන විතරයි අපිට කියන්නේ. හැම තැනම අපි හොඳයි අපි. අපි හොඳයි කියන්නේ ලෝකය ගැන. අපි හරියට හිතනවා නම් අපි. ලෝකය ගැන වැරදි හිතන විදෝනන අපි නම්. ඔන්නෝ යකිතර ලෝකයේ තියෙන හැම හැම නරකක් හැම හැම හොඳක් තමයි. ඒක නිසා ඒ තත්ත්වේ බේරීම සඳහා යන්න. මේ බුද්ධ ධර්මයේ වගේ ඒක වැරදි දෙන්නේ උසදාන්නේ කියන්නේ දෙවෙනි සඳහන් අපි කවුරු කතා කරන්නේ අනේ මේකට අපිට සම්බන්ධ වුණා නම් අපේ ජීවිතේ සත්‍ය මොකක්ද කියලා බොහෝ විට දන්නාය හොඳට වෙනවා ඒකෙන් වෙනවා කවුරුත් ඒවා ගන්න බව නිසා අද ගන්න පිළිදේශලේ මානසිකව සම්පූර්ණයි දැන් දෙනාට මේ දේශනේ සාර්ථක ප්‍රයෝජන ලබන්නට ලක්ෂේ සිල්ලි රාජන බින්දේවා ආයතන මුඛාන්දදී සෝදන් ඉස්ලි ආයතක් කියන්නේ දැන් මේ අපිට දේවලි දැන් සිවිලා කොට ගන්නටම දෙලු අද ඒක මුකල් ගන්නවා ඊදී ආයතන බෑවු දැන් දැන් මේ මාසේ ඉතිරි ආ අපි මේ මොකද කරනවා කතාවතාවක් දෙකක් ඒ බෝධ දිසන්න වහන්සේ ඒ පින්කම් වල ආවේ දැන් නිසා මාරු දෙනවවද ඒක නිසා අපි අද යෝඩා පරිහරණය කරන බැරි සත්‍යයක් සමාජයේ කියන නිසා ඉතින් අදින් අපි මේ දේශනාව ජනවරි වෙනකන් අපි නවත්වමු දැන් නවත්තන්නේ නෙවෙයි දෙදෙනෙ දෙදෙනෙ මාසේ දේශනා කරනවා ඒ වැඩක් තියනවා නේද අද රටේ තියෙන අත්දැකීම් ආනේ ආයතන ලැබිලා. විශාලදී ඉන්න විශාල කොහොම ආශාවකින් ආවේ මේ මේ පොතහගත්තොත් ඒක දිනාගේ කොහොමද කියන්නේ කියන නිරුඩ විචා ඒ තේරෙනවා මේ අපි අරුත් කොහොමද නැත්නම් මේ කරගත්ත දායකයන් කරපු ගත උත්සාහය සාර්ථකත්වයෙන් ඉලිතයි යෑම අවස්ථාවම පොදු විශ්වාසයෙන් හොඳ ජීවිත හොඳ සත්‍යමත් කරගන්න සකස් කරගන්න ඉතින් ඒ තමයි හොඳ පිළිදෙනියන් මේ ලෝකයේ විශේෂයෙන්ම වික්ෂස් සල්පුම සාගේ කරන තමයි ලෝකේ විද්‍යාත්මක ජීවිතයේ එම නිසා ජනිතාලම අපේ දක්ෂක අදාළත්තා වේදිත සම්භාරේ ලෝකපාලන සාධන පාලනයේ ස්ථානයේ දක්වන ස්ථානක අභාවයට ගන්න සත්‍යයේ සිල් විරාජනය මේ පිනෝදම්වි හැදාගෙන කපාපීමේදී අපි හැල්සිල්ල සකස් කර ගැනීම සඳහා ये जांच करके सुधारक करता हूँ ये मेरा समूह सभी किसी के कामों की मौत या भी ध्यान द्वार या समरवल्लभ में सबके काम में शिव धारणा निर्वाण धर्मा बोधे तीन निर्वाण इतना उतार ආකාශත්තාදී යෝගී ඉදිරියෙන් දෙන්නේ සැකවියෝ සුලදේවා ප්‍රාර්ථනා ආයුර්වේදෝ සම්පරණායනෝ සම්පත්‍ති සතරම් කර්තිවේච අතෝ විද්වාන් සම්පත්‍ති විදෝති සම්පත්‍ති